ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් සුබ දැසනක් වේවා ගීදා සංග්‍රහය ශ්‍රවණය කරන්නා වූ රසවන්තයිනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයට සමන් දෙන අපේ හිතවතුනි මේ ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි ඔබේ කීර්තිය ගැන උනන්දු වනවාට වඩා ඔබේ චරිතය ගැන උනන්දු වන්න ඔබේ චරිතය ඔබ ගොඩනගාගත් ඔබේම ශක්තියයි ඔබේ කීර්තිය සෙසු අය තුළ ඔබ ගැන පවත්නා හැඟීමයි මේ නොවේ දියුණුවට හේතු වන්නේ පළමු වෙන්නයි ඒ කියන්නේ ඔබ චරිතය ගොඩනගා ගන්නට උත්සාහ කිරීම ඔබේ ශක්තිය ඒ නිසා ඒවා කෙරෙහි ක්‍රියා කිරීමෙන් විශාල ප්‍රතිඵලයක් රටටත් ලෝකයටත් ලැබෙනවා. ඇමරිකාවේ හිටියා ලේඛකයෙක්, දේශකයෙක් බොහෝම ප්‍රසිද්ධ පොත්පත් ලියා තිබෙනවා, දේශන කර තිබෙනවා. 1888 ඉඳලා 1955 දක්වා ජීවත් වුණු දේල් කානගීගේ අදහසක් තමයි ඒ දේල් කානගීගේ පොත් සිංහල භාෂාවට නැගී තිබෙනවා. දේවානන්ද වෛද්‍යසේකර සංගීතඥයා ගායන ශිල්පියා සිහිපත් කරන්න කැමති අගය කරන්නට කැමති. ඔහු සාමා චිත්‍රපටයේට තමම්ම තනුව නිර්මාණය කරමින් අපූර්ව ගීයක් ගායනා කළා. ඒ ගීතය රචනා කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කවියා ගීපද රචකයා විසින්. ඒ ගීතය අපි සොයා බලමු රස විඳින්නට අපට අවස්ථාවක් ලැබේවිද කියලා. හරියටම බයිසිකලයක් පැදගෙන යාම වැනි. ඔබ දියුණුව කරා යන ගමන පැදගෙන නොගියහොත් ඔබ පරිහානිය තුලට ඇද වට්ටන්නා වූ දෙයක්. අයර්ලන්තයේ ලේඛකයෙක් සිටිය ඔස්කා වයිල්ඩ් නමින් 1854 ඉඳලා 1900 දක්වා ඔහු ජීවත් වුණා. ඔහුගේ පොත් සිංහල පාඨකීන්ට කියවන්නට ලැබී තිබෙනවා. ඉතින් ඒ අදහස් අපේ ජීවිතවලට ඉතා වටිනවා. උදෑසන ප්‍රබෝධයෙන් ප්‍රබුද්ධ මනසකින් ප්‍රභාස්වර චරිතයක් ජීවිතයක් ගොඩනගා ගන්න අපට ආදර්ශය සපයනවා. ඒ විට අපිට මතක් වෙන විශිෂ්ට ගායක ගායිකාවන් එවිදා සංග්‍රහයට ගීත එකතු කරන්නට අපිට අවස්ථාව ලබා දුන්නා ගුවන් විදුලියෙන්. ඒ සියලු දෙනාටම අපේ කුසවේදීත්වය පාල කරන්නට කැමැති. මහාචාර්ය සනත් නන්දසිරි මණ්ඩවල රත්නායකයන්ගේ ගීතයක් ගායනා කළා ඒ කාලේ. ගුවන් විදුලියට මේ ඒ ගී අමරින්ගත් එක් තාරකාවක්. Thank you. වසන්තයේ පන්විදය ගෙනායි මගේ දොරකඩ ළඟ කිමන් හරිනවා කවුළු දොරින් ඔබ එබී බලනතුරු මා මෙහි ඉඳ කාලය දිනිනවා වසන්තයේ පන්විදය බලා සිටිනවා වසන්තයේ පනිවිඩය ගෙනයි මගේ දොරටද ළඟ කිමන් හරිනවා කවුළු දුරින් ඔබ එබී බලන තුරු මා මෙහි ඉඳ කාලය දිනි දෙනවා වසන්තයේ පනිවිඩය වසන්තයේ පණිවිඩය ගෙනාය මගේ දොරකඩ ළඟ කිමන් හරිනවා කවුළු දුරින් ඔබ ඉබී බලනතුරු මා මෙහි ඉඳ කාලය ගිනි දෙනවා වසන්තයේ පණිවිඩය ගෙනා W ප්‍රේමරත්න කියන ගායකයා ගීත කිහිපයක් ගායනා තිබෙනවා. චිත්‍රපටි පෙරදරුණකට ගුවන් විදුලියට. ඒ ගුවන් විදුලියට ආරක්ෂා කර තිබෙන ඒ ඔහුගේ ගීත අතරින් අපි ගීයක් තෝරගන්න කැමති W පේපරරත්න කියන ගායකයාගේ නම සීකරණේ ඔහු බොහොම නිහඬ කලාකරුවෙක්. ඔහුගේ නමින් ගැයූ ගීත අපි ඔහු වෙතින් අලවුණු ඔහුගේ හැඟීම් හට අපි සිහිපත් කරනවා. అమ్మ కర కుల విసారి කුපලු මధుර කතා හිම කරන සිතුලෙතින් ඔබය සුවය ගේනා අමතර කුර විසරින් දෙපළු මధుර කතා හිම කරන සිතුලෙතින් ඔබය සුවය ගේනා කරපුර විසාරින් දුගැටුණු සැනින් කැකුලමත් නුවා මතකයි නොහිමි සුවෙන් දිනක් ගත වූවා හසතුටු ගැටුණු සැනින් කැකුලමත් නුවා මතකයි නොහිමි සුවෙන් දින දුගත වූවා මකර පුර විසරි සපලු මధుර කතා හිම කරන සිතුලෙති ඔබ යසුවයගේ නා මකර පුර විසරි නොමැත තෙතක් විදීතර ආදරේ ළඟ ඔබම වෙත යලිති කෙසින පැමිණේවි දෝ මට රස නොමැත තෙතක් විදීතර ආදරේ ළඟ ඔබම වෙත යලිති කෙසිම පැමිණේවිදෝ මකර කුර විසරි තෙපලු මధుර කතා හිම කරන සිතුලෙති උපය සුවය කේනා මකර කුර විසරි තෙපලු මధుර කතා හිම කරනු සිතුලෙති ඔබය සුවයගේනා පැලියටිව් කියා කියලා ඉංග්‍රීසි භාෂාවේ ලියවුණු පොතක් අපට කියවන්න ලැබුණා විශේෂයක් වෛද්‍ය සමාධි රාජ පස්සක පොත. මේ මාරාන්තිකව මිය යමින් පවතින පිළිකාදී විවිධ රෝගවලට භාජනය වූ පුද්ගලයින්ට සහනතරකාරය තමයි යොදාගන්නේ පැලිය යුතු කියලා. නම් ඒ බඳු ආයතන ගණනාවක් ලංකාවේ තිබෙනවා. මහානගම පිළිකා රෝහල මාතර ආදී විවිධ තැන්වල රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන හාමුදුරුවෝ කියනවා සත්‍යසායි හොස්පිටල්ස් කියලා ආයතනයක් මේවායේ ඉන්නේ මේ පැලියටිව් කියලා ලබමින් ශාන සත්කාර ලැබමින් ජීවිතය ගත කරන අවසාන පිය කරණික් වෙන පුරුෂයෙක්. ඒ මුළු ලෝකයටම සූපත් භාවයේ නිරෝගීකම පතනවා. අපි ඒ වාගේ හිතක් මෙලෙත් වඩන කරුණාබර හිතක් අපට අවශ්‍ය වෙනවා ජීවිතයේ ඉදිරියට ගෙනෙන්න. Thank you. වෙයි ඒ සිත කිනි ජාලයකි කයක් තිබේ ඒ කය ඇත කුඩුවකි ගයක් තිබේ කුලියට ගත් වාඩි තිබේ කඳුලක රැඳි වාසයකි වැටෙයි පැල මෙහෙවරෙහි ශෝක වැඩෙයි ආසාබර මග තොටෙහි දැස ඇලෙහි හිමි කර ගනු බැරි දෙහි කාට උනත් දුක නැති ඇරියන් කෙරෙහි මගේ හිත වැටෙන්නේ සාදෝ කුසගිනි දරන්නේ කවුරුන් නිසාදෝ ලයගිනි ගැනෙන්නේ මොනගින් දරින්දෝ ඒ ගිනි නිවේ හිතක් තිබෙයි ඒ සිත ගිනි ජාලයකි කයක් තිබෙයි ඒ කය ඇත කුඩුවකි ගයක් තිබෙයි කුලියට ගත් වාඩියකි ලොවක් තිබේ කඳුලක රැඳි පාසයකි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක